අපිට මේ ධර්ම දේශනාවල තියෙනවා කිසියම් ආකාරයක පෙළවල්. එක් එක් පොත්, එක් එක් ගාථා, එක් එක් මාතෘකා යටතේදී. එහෙම ක්‍රමයෙන් ඥානනය කිරීමක් අපි කරගෙන යන්නේ. එහෙම පැහැදිලි කරන් යන විට යම් යම් කරුණු සාරාංශ වුණා වැඩි කියලා හිතෙනවා නම් යලි වෙනත් ආකාරයෙන් පැහැදිලි කිරීම පවා කරනු ලබනවා. අනේ බඳු දේශනාවක් පසුගිය දවසක මම බහුසුත කියන සූත්‍රය අර්ථයේ දේශනා කරගෙන යද්දී ඒ කරුණු හතරේ පවතිනා වූ සාරගර්භ බව, සාරවත් බව දකිනකොට මේක පැයකින් කියන්න බෑ කියලා හිතනවා. තරම් සුන්දරයි. අනතුරුවෙන් කරුණු දෙකක් තෝරාගෙන මේ වන විටත් මම ඔබට දේශනා කරලා තිබෙන්නේ. තවත් කරුණු දෙකක් තියෙනවා අද එකක් සමාජයේ දැනීම දැන ගැනීම සඳහා විවරණය කරන්නයි පැහැදිලි වෙන්නේ. මොකද මේ මේ තනි පදෙන් මේක විවරණය වෙන්නේ නැහැ. නැවත අපට ඒකේ ආකාරය පැහැදිලි කරන්න පුළුවන්. ඉතා සරලව. මේ අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතයයි. පොත. සූත්‍රයේ බහුසුත. භික්ෂුවක් බුදුන් වහන්සේ වෙත පැමිණ වැඳ නමස්කාර කොට එකත් පසක හිටමින් බුදුන් වහන්සේට ඉදිරිපත් කරනවා මෙන්න මේ බඳු ප්‍රශ්නයක්. ඒට උත්තරේ තමයි මම ඔබට ඉදිරිපත් කළේ දීප තථාගතයන් වහන්සේගේ පිළිතුර. ප්‍රශ්නය කේනනුකෝ බන්තේ ලෝකෝ නීයති. කේන ලෝකෝ පරිකිස්සති. කස්සච උප්පන්නස්ස වසංගච්ඡති. මේක හොඳ ප්‍රශ්නයක් අපිට දැනගන්න අවශ්‍යයි. කුමක්ද මෙහි විමසීම? ලෝකේ ගෙනියන්නේ කවුද? කේන ලෝකේ. නීති නියති අරන් යන්නේ. ප්‍රශ්නය. ඒ වගේම ඇදගෙන යන්නේ කවුද? මේ වසංගතති පදේ නම් මම හිතන්නේ සිංහල තේරුම මෙතරම් නිර්වුල් නැහැ කියන එකයි මේක කවරෙකුගේ උපන් කවරෙකුගේ වයසට එයද කියලා නහලා තියෙන්නේ. වයසට එයද කියන එකක් කියවෙන්නේ වසංගතති කියන එකෙන්. සබ්බේ මච්චු වස මේ සබ්බේ මච්චු වසං යන්ති සබ්බේ මච්චු පරායනා එතකොට එකෙන් පෙන්න සියලු දෙනා මරු වසඟයට යනවායි කියන එක. වසං කියන පදේ තේරුම. එහෙනම් ඔබට මේ වසඟයට යamak සිද්ධ වෙනවා. අනේ වසඟ වෙන්නේ මොනවා නිසාද කියලා අහන්නේ මේ. කය වයසට යම හිත විසින් නෙවෙයිනේ සිද්ධ වෙන්නේ. දැන් මේ මොකද්ද කියන්නේ කියන එක හොයලා බලන්න වෙනවා. තථාගතයන් වහන්සේගේ පිළිතුරේ තමයි තියෙන්නේ අර චිත්තේනකෝ බික්ඛු ලෝකෝ නියති කියලා. සිත විසින් ලෝකේ අරන් යනවායි කියන එක. ලෝකේ ගෙන යන සිත විසින් කියන එක. ඒ වගේම සිත විසින් ඇදගෙන යනවායි කියන එක. ඒ වගේම චිත්තයාගේ වසඟයට යනවායි කියන එක. මේක මෙහෙම කියවට කාටවත් තේරෙන්නේ නැහැ. ඒකේ ලස්සන විස්තරයක් තියෙනවා. අපි ඉගෙන ගන්න ඕන අපිට මේ කය තනි පුද්ගලයෙක් වුණාට තථාගත ධර්මයේ නිර්වචනය අනුව මේ සිතයි කයයි දෙකක්. මේ සියලුම ඉරියව් පවත්වන්නට බෑ සිත නැත්නම් ඔබ දන්නා මල සිරුර නිහඬව තිබ්බහම ඒ පොළොවට පස්සෙන ක්‍රියා ස්වාභාවික ක්‍රියාවලිය කරනම අලුත් වීමක් නැහැ. ඔය ඔබ දකින යාන්ත්‍රික උපකරණ අර හයිඩ්‍රොලික් කියන එක ආධාරයෙන් පණ ගන්නවලා එහෙම ගෙනියනවා පස් කපනවා පස් අදිනවා පස් ආරනවා වගේ පේනවා වගේ අපිත් මේ අතපය හොලවනවා. හරියටම පුද්ගලයෙක් කරනවා වගේ තමයි අපට පේන්නේ. නමුත් මේ කිසිවක් කරන්න බෑ සිත නැතුව. ඒක තමයි මනෝපුබ්බංගම ධම්මා කියන එකේ තේරුම ප්‍රධාන සිත කියන එක. අනතුරුව සිත එකක් නොවේයි. මව් කුසින් බිහිවී දැන් පටන් මේ අනතුරුම තිබෙන එකක් නොවේයි. කයෙන් එකක් වශයෙන් පෙනවට සිතින් බුදුන් වහන්සේ වදාරන්නේ වඳුරෙක් අත්ෙන් අත්තට පනිනකොට ඒකාත්තක ඉන්නකොට අනිත් එකේ නෑ ඒකට පනිනකොට මේකේ නෑ වගේ සිත අරමුණෙන් අරමුණට පනිනවායි කියලා මාරු වෙනවායි කියලා මාරුවෙන්ට අතු ගොඩක් තියනවා වගේ ඇහෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට සිත මාරු වෙනවා. රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගන්ධ විඳිනවා, රස විඳිනවා, තරහ එනවා, බය ඇති වෙනවා. එක එක අර මාරු වෙනවා. ඔබ හිතාමතා කරනවා නෙමෙයි එන ඕන දෙයක් ඇවිදින් යනවා. තදින් ගත්තොත් ටිකක් වෙලා තිබෙනවා, ඇලුනොත් හෝ ගැටුනොත් නැත්නම් එනවා යනවා. හොඳයි පරලෝ යනවායි කියනවා. තිබුණ කිලෝ ගානට වඩා වැඩි බරක් ඇති වෙනවා ඇරුණාම මරණයටපත් වුනහම මොනවා හරි කයෙන් අඩුවක් වෙනවා දැනෙනවද? බර වශයෙන් අඩුවක් දැනෙන්නේ නැහැ. නමුත් මරණවා කියන එකේ තේරුම කයෙන් සිත ඉවත් වෙනවයි කියන එක. දැන් මේ ගත කරපු සිත විසින් ජීවිත කාලය තුළ කය උදව් කරන ගත කරපු සිත විසින් ඔබට මේ මේ සමාධියට කොතරම් දුර යන්න පුළුවන් පාරවල් හදලා දීලා තිනවා. ඒක තමයි මේ නියති ලෝකය කියලා කියන්නේ. ඔබ කල්පනා කරනවා ඇති අපායක් තියෙනවා, දිවි ලෝකෙත් තියෙනවා, බ්‍රහ්ම ලෝකෙත් තියෙනවා. අපිත් ඉන්නවා කියලා. මා දකින්නේ එහෙම නෙමෙයි. මිනිසා සිතේ කරගන්නා වූ වෙනස්කම් ටික අනුව, එහි හොඳ නරක දෙක අනුව මිනිසාට අපාය හදා ගන්න පුළුවනි, දිව්‍ය ලෝකේ හදා ගන්න පුළුවනි, බ්‍රහ්ම ලෝකේ හදා ගන්න පුළුවනි. හදාගත් එකකට මිනිසුන් යනවා වරුණාම තියෙන එකකට යනවා කියන අදහසේ ඉන්න එපා. ඔක තුනටම යන්න බෑනේ කාටවත්. ඒක ලස්සන පදයක් තිබෙනවා. සෝ කායස්ස බේදෝ පරම් මරණ. ත්‍රිපිටකේ පුරා පවතිනවා. සෝ නැත්නම් සා. ඔහු නැත්නම් ඇය. කය බිදී සිදුවන මරණයෙන් පසු. මේ වචනේ තුල ලස්සන රහසක් හංගලා තියෙනවා. කය බෙදී සිදුවෙන මරණය කියලා විශේෂ වචනයක් මේකට පාවිච්චි කරන්නේ අපි තුල කය නොබෙදී මරණයක් සිදුවෙන නිසා. ඔය ඔබේ අදහස් වල උදේ දවල් රාත්‍රී නිතරම ඉදීමක් සහ මරණයක් සිද්ධ වෙනවා. ඒ මරණය අර විශ්ේ දකින්න බෑ. ශනික වේගවත් සිදුවෙන දෙයක්. ඒක මේ ධර්ම ග්‍රන්ථවල හඳුන්වනු ලබන ස්කන්ධ පංචකයාගේ ශනික ඉදීම වැරීම කියලා. ඒ මොහොතක් මොහොතක් පාසාම මරණය සිද්ධ වෙනවා. ඒ මරණයෙන් මොකුත් ආවෙත් නැහැ ඉන් එහාට යන්නෙත් නැහැ. එහෙනම් කොහොමද පැවැත්ම සිද්ධ වෙන්නේ? අර නියති පදේ හොයන්න ඕන අන්න එහෙමයි. ඔබ මහමගට බහලා ගමනක් යන්න පටන් ගන්නවා. දුර කිලෝමීටර් 100යි කියලා හිතන්න. එකවර යනවද? නෑ දෙපා මාරු වෙන්න යන්නේ. එක පාදයක් තියලා අවසන් වෙලා අනික තියෙනවා. ඒක තියලා පාදයෙන් පාදනේ ගමන යන්නේ. සංසාර ගමන මිනිසා යන්නේ දෙපයින් හෝ දෑතින් නෙවෙයි අරමුණෙන් අරමුණට. අරමුණු දෙකක් අතර පරතරයක් තිබුණාට අරමුණෙන් අරමුණට අතරක් තිබුණාට කොහොමද මේ බන්ධනය ඇති කරලා තියෙන්නේ මේ පැවැත්ම ගෙනියන්නේ මරණයටපත් වුණා ශරීරය බිඳුණා නමුත් පවෙන් පරලෝ යාම පිනෙන් අඩු පිනෙන් පරලෝ යාම මධ්‍යම පිනෙන් පරලෝ යාම ඉහළ පිනෙන් පරලෝ යාම රූපී ධානයෙන් පරලෝ යාම අරූපී ධානයෙන් පරලෝ යාම කියලා පරලෝ යාම් ගණනාවක් තියෙනවා. ඔක්කොම හමු වෙන්නේ නැහැ. එකයි හමු වෙන්නේ. අර කායස් බෙදෝ පරම්මරණා. ආගම් ભેදකෙන්තරෝ කායට මොකද කරන්නේ? ආදාහනය වුවම දානය කරනවා. ඒ ඇතම් ආගමිකයන්ට මහ ලොකු දෙයක් සහ ආගමික වශයෙන් අපහාසයක් වුණාට බුදු සමයේ මරණයෙන් පසු ඒ කය මොනවා කරගත්තත් ඒකට බලපෑමක් නැහැ මිය ගිය කෙනාට. ඒ නිසායි අපට ආදාහනය කළත් එකයි භූම දාන කළත් එකයි. මොකද මරණයෙන් පස්සේ කයේ ක්‍රියාව පරලෝට වැදගත් නැහැ. මරණය මොහොත තමයි පරලෝට වැදගත් වෙන්නේ. මෙන්න මේ මරණය මොහොත දක්වා ගත කරපු ජීවිතේ මොනවද ඔබ එකතු කරලා තියෙන්නේ? මා කතා කරන්නේ බාහිර ඔබ එකතු කරන දේවල් නෙවෙයි. බාහිර දේවල් එකතු කරන්න ගිහින් සිත තුළ එකතු කරගත්ත දේවල්. මිනිසා පෘථග්ජන මට්ටමේදී අඩු වැඩි වශයෙන් එකතු කරගන්නේ ලෝභ, දේශ සහ මෝහ. අඩු වැඩි වශයෙන්. මෙය ඔබේ ජීවිතය තුළ දකින්න. කුඩා සුරතල් දරුවෙකුට ආගමයි, ජාතියයි, රටයි, කුලයයි, ලොකුකම්, පුංචිකම් මොකක්වත් නැහැ. පසු කාලීනව මේ හැම එකක්ම ඔබ ගන්නවනේ. ඒවා එකතු කරගෙන ඒවා අනිත් අය මට පීඩනයක් ඇති කරන්න බලයක් ඇති කරන්න පහත් කර සලකන්න රිදවන්න යොදා ගන්නවානේ අන්න අර සිතට ගන්නවා කියන එක කයට ගන්න බෑ සිතට ගන්නවා ඒ සිතට ගන්න જાති වැඩි වෙන්න වැඩි වෙන්න ලදරුවාගේ තියෙන අවංක බව පියකර බව නැති වෙනවා තරුණයෙකුට ටිකක් ඊට වඩා රළුයි. මැදිවිය කෙනෙක් ඊටත් වඩා රළුයි. මහලු කෙනෙක් හොඳටම රළුයි ගොරෝසුයි. මේ පිළිබඳ තථාගතයන් වහන්සේ වදාරලා තිබෙන්නේ ජීවත් වෙන්න ගින් මේ සිත මුල් කොටගෙන ලෝකෙත් එක්කලා සම්බන්ධ කරගන්නා වූ ඇලෙන ගැටුණු සංඛ්‍යාව වැඩි වුණොත් ඊට අනුකූලව දුක් සංඛ්‍යාව ඉහළ යනවා. ඇලෙන කරුණු 100 නම් දුක් 100යි. අන දරුවගේ ළඟ ඇලෙන කරුණු ඉතා අඩුයි. නමුත් ජීවිත අවසානයේ දක්වා බුදු සමය වෙන දෙයක් අවදාදාරන් නැතුව උගතෙක් බුද්ධිමතෙක් ධනවතෙක් පාලකෙක් ලොක්කෙක් කුඩාකෙනෙක් බවට පත් වෙන්න ගියොත් ඒ ඕනෑම ශේස්ත්‍රයක් තුළ අර ඇලෙන කර්ම සංඛ්‍යාව විහිල යාම තුළින් අසංවේදී මිනිසෙක් හැදෙනවා. චිත්ත අභ්‍යන්තරය කෙලසුන්ගෙන් පුරවාගත්ත මිනිසෙක් හැදෙනවා. දැන් ලොකු කුඩා ස්ත්‍රී පුරුෂ ගිහිපැලි ආගම් ભેදෙන්තරව කයාතැහැර යන දවසක් එනවා. නමුත් මේ ඔබ බාහිරෙන් දකින ලෝකයේ වගේම ලෝකයක් ඔබට තියෙනවා ඒ වන විට. බාහිරින් ඔබට මව්පියන් නෑදෑයන් රැකියාවාදී අදාළ ලෝකයක් තියෙනවානේ. ලෝක එකක් වුණාට තම තමන්ගේ ලෝකය, දේශපාලන ලෝකය, ආර්ථික ලෝකය, දරුවන්ගේ ලෝකය, මුදල් හදලා ලෝකයක් තියෙනවා. එහෙම දෙයක් තියනවද කියලා තේරුම් ගන්න හොඳම විදිය තමයි බාහිර ලෝකයෙන් මිදලා ඔබ නින්දට ගියාම මේ බාහිර ලෝකෙ මොකවත් නැති වුණාට ඔබට නින්දේ ඔක්කොම තියෙනවානේ. දැන් ඔබට මරණයටපත් වෙනකොට මේ ලෝකෙන් මිදුණාට අර ලෝකෙන් මිදෙන්න පුළුවන්ද? මේ ජීවත් වෙනකොට ගත කරන ක්‍රියාව අනුව මේ හිතේ ලෝකයේ උසස් පහත් වෙනවානේ. අරක්කු විකුණන කෙනෙක් කුඩු විකුණන පුද්ගලයෙක් ජීවත් වෙන්නේ බයේ. පොලිසිය එයිද කියලා. මගේ ළමා කාලේදී නම් ඔකට පොලිසිය නෙමෙයි තැපැල් මහත්තයාවත් බයයි. මොකද තැපැල් මහත්තයාත් එන්නේ කොට කලිසමයි කායික කැඳගෙන. තැපැල් මහත්තයා දැකලත් පොලිසිය කියලා බය වෙනවා. අද නම් ඒ දෙන්න දෙවිදයක් නේ. හොඳයි මෙහෙම එළියේ බය වෙන ලෝකයක් හදාගත්තොත් නින්දෙන් සතුට තියෙන ලෝකයක් තියෙයි කියලා හිතනවාද ඔබ? මේ වැඩේම හෙත් වෙනවා. හොඳයි මෙහි ඔබ සත්පුරුෂ ලෝකයක් ගත කරනවා. මවට පියාට සලකලා සහෝදරයන්ට ආදරය කරන සමාජයට ආදරය කරන සමාජයට හිතවන්නේ නැති හැකි හැම අවස්ථාවකදීම උදව් උපකාර කරන ඔබේ හීන ලෝකේ ඊට වෙනස් වෙයි කියලා හිතනවද? මේවමයි හට යන්නේ. දැන් මෙසේ ගත කරන ජීවිතේ ජීවිත අවසානයේ දක්වා එකතු කරගත්ත කාරණාවලට මොකද්ද කියන්නේ සාමාන්‍ය සමාජයේ? පව් සහ පින්. මේක නිකන් අර පරිගණකේ ෆයිල් දෙකක් වගේ. එක ෆයිල් එක නෙමෙයි මම දෙකක තියෙන්නේ. ඔබ යම් යම් දත්ත එකතු කරලා තියෙනවානේ. එක ෆයිල් එකක් ඉල්ලන්නේ ඒකේ වයනවා. අනික නැතුව නෙමෙයි යට වෙලා. ඒ ෆයිල් එක ඉල්ලන්න මේක යට වෙලා ඒකේ එනවා. තමන් ගත කරපු ජීවිතේ ජීවිත අවසානයේට මේ සාමාන්‍ය සමාජයට මෙන්න මේ ෆයිල් දෙක තියෙනවා. තව ෆයිල් එකක් තියෙනවා ධානය කියලා. ඒත් ඔබට නෑ ඒක. ඔය කතාව තමයි ඔය අනුසන් නිශ්චයදී පොතක් පොතක් තියෙනවා පොත පෙරලා විනිශ්චය කරනවා කියලා කතා කරන එකෙන් කියන්නේ ඔය 아무ත පොතක් නෙමෙයි ඔය. ඔය හැම ආගමෙම පෙන්වන්නේ මේ නඩු අහන තැනට යනවායි කියලා. දැන් එතකොට ජීවිතේ අතහැරෙනකොට ශරීරය අතහැරෙනකොට ලෝකය අතහැරෙනකොට මොනවද පරලෝට ගෙනිච්චේ? සිත නැත්නම් යනවා ගෙනියන්න පුළුවන්ද? මේ ලෝකේ පවතින ග්‍රන්ථවල ආගමික ග්‍රන්ථවල නිකම්ම අම්මයි තාත්තයි එකතු වෙලා දරුවෙක් හදන්න පුළුවන් කියලා උගන්වනවා. ඉන් එහාට උන්ට පේන්නේ නැහැ. ඔබ ජීව විද්‍යාව සෞඛ්‍ය විද්‍යාව ඉගෙන තියනවාද? දවස පුරා වැඩ කොට නිදාගත්තයින් පස්සේ නිින්දේදී ගෙවන කොටස් නිර්මාණය වෙන්නේ ඇයි? කයෙන් ගමනක් ගියේ නැති වුණාට කයෙන් කළ වැඩ හිතෙන් කරනකොට සිතට අදාළ රූප කලාප කයේ හැදෙන නිසා. නිදි වරපු දවසක කකුල් රිදෙනවා දැනේ. මොකද විවේකයක් හම්බුන්නේ නැහැ කයට. එතකොට නිර්මාණය වෙන්නේ අර සිතින් කයින් ගමනක් නොගියට සිතින් අතපය හොලවනවා ගමන් යනවා කතා කරනවා එතකොට ඒකට අදාළ රූප කලාප සකස් වෙනකොට ඒවා කය නිර්මාණය වෙනවා දැනුත් කය විසින් නම් සිත හදන්නේ මව කුසක සිතක් හදන් කයක් නැතුව සිතක් නැතුව කයක් හදන්න පුළුවන්ද? අර ඔබේ සිහින ලෝකයේ වගේ මෞකුසක සිහින ලෝකයක් තියෙනවා. ඒක ඉස්සරලා ජීවිතේකයි. මේකට යනකොට ඔබ හොරකම ගෙනිච්චද, මරකම ගෙනිච්චද, දියවැඩියාව ගෙනිච්චද, තව රෝගයක් ගෙනිච්චද, ලපකැලල් ගෙනිච්චද? මෙහෙන් යනකොට කකුලක් අඩුයි කියලා හිතාන ගියාද? තව ඔක්කොම සිතට නෙගන්නේ. එතන හිතන්නකෝ හොඳ අංග අංග අඩු නැති කෙනෙක් රෝහලට ගත කරනවා හදිසි අනතුරකින්. සිහි නැති වෙලා ඉන්නේ. වෛද්‍යවරු තීරණය කරනවා කකුල කැඩලා වෙන්නේ කපන්න ඕනේ කියලා. උහු සිහියෙන් ඉස්සලා කකුල කපලා. දැන් ඔහු නැගිට්ටොත් එහෙම එකපාරටම ඇඳපල්ලේ වැටෙනවා. මොකද අඩිය තියන්න නැගිටින්න. ඔහුගේ කකුල තාම තියෙනවා. තාම කකුල නැහැ කියන එක හිතට අරන්නේ තව හිතේ කකුල තියෙනවා. අඩිය තිබ්බ ගමන් වැටෙනවා. එදාට තමයි කකුල නැහැ කියලා දැනගන්නේ. දැන් මේ තියෙන ඔක්කොම දක්ෂකම් දුර්වලකම් එහෙත් තියෙනවා. බලන්න ඔබ ළඟ ගෙදර ගිහින් යම් යම් කොන්දේ හරි අපි හරි යම් තැනක උපන් ලප එහෙම තියනවාද කියලා. ඒ වාති අතිජයෙන් ගෙනාපුවා. එතකොට කය ගියේ නැත්නම් කොහොමද එහෙනම් හැදුනේ? මට තියෙන සාක්ෂි තියෙනවා. මම පිළිබඳව මං කලක් තිස්සේම සිල්ලෙන් ඉන්නේ. හදිසි අනතුරකටපත් වෙලා මිය යනවා කෙනෙක්. මේ යන්නේ විශාල තුවාලයක් හදාගෙන ටික දවසක් ඉඳලා ඒක වේදනාවෙන්. දැන් කයින් මිය ගියාට අර සිත ඇතුලේ අර තුවාලේ සහ වේදනාවෙන් තමයි ඔහු වැටෙන්නේ මව කුසට. ඔහු මියගේ බව දන්නේ නැහැ. අපි දන්නේ මියගේ බව. දැන් අර වේදනාව විඳිනවා යා සිත ඇතුලේ. මාස 9ක් 10ක් 30 තමන්ගේ ලෝකේ. මව ආහාර සපයා දෙනවා තමන්ගේ ලෝකේ තමන් වේදනාව විඳිනවා. ඒ වේදනාවේ ප්‍රතිඵලය උපදිනකොට උපන් කැලලක්. තුවාලේ තිබුණ තැන දැන් කැලලක්. කය විසින් සිත හදායි, සිත විසින් කය හදායි. හැබැයි ඝන කයක් හදන්නේ ඒක. වසර 15කට 20කට පෙර පුවත්පතක ලිපියක් තියෙනවා. පානදුර කේතුම තීරෝහලට පැමිණි පොඩි සාදු කියලා. තව ඇති මගේ ළඟ. පිළිවන්දල් ප්‍රදේශයේ විහාරස්ථානයක අපත්‍ත්‍ය ස්වාමීන් නමක් පොඩි ළමෙක් සිවුරක් පරවන බල කියනවා. ගාථා කියන්න දන්නවා. නම කියන්න දන්නවා. හේවිසි වයන්න දන්නවා. එළුවාම ඉස්සර ජීවිතේ හේවිසි වයන්න ඉගෙන ගන්න තිබෙනවා. එතරක් මේ අපවත් වෙලා තියෙන දියවැඩියාවෙන් දැන් දියවැඩියාවක් තියෙනවා. කය ගෙනිච්චේ නෑනේ. කය මෙහෙ දාලා ගියා පොළොවට පස් වුණා. දැන් ඔක්කොම ගෙනිහින්නේ. මට ඕනකම චිත්ත වෙන නිහති ලෝක පැහැදිලි කරන්න ඕගොල්ලොන්ට. ලැබිච්ච කාලයට අනුව. ඒ නිසා ඔබ හිතනවාද මේ දස්සකම් දුර්වලකම් වලට මෙතනින් නිමාවක් හම්බ වෙයි කියලා? නිමාවක් නෙමෙයි විපාකත් හම්බ වෙනවා. ඒ නිසා විපාක හම්බ වෙන්නේ. අර කර්ම විපාක නම් වූ න්‍යාය චිත්ත හිත විසින් ගෙනියන දෙයක් නෙවෙයිද? ඒ මව් කුසකට සම්බන්ධ වුණොත් ආපහු සිත මනෝද්වාරික සිත විසින් කයක් හදනවා. අනිවා ගරාජයක් තුල වාහනේ හැදුවා වගේ. මේ ඇහැ කරනාසේ ඉන්ද්‍රිය පහ එකක්වත් ක්‍රියාත්මක නැහැ මෞකුසේ. සිත විතරයි ක්‍රියාත්මක මනෝභාරය. මෞකුසින් බිහිවුණන් පස්සේ තමයි මේ පස්දොර ක්‍රියාත්මක වෙන්නේ. මන් දුනන මම එළියට එන්නේ එතකල් මනෝද්වාරික ලෝකේ ඉන්නේ අපි හින ලෝකයක් තියෙනවා වගේ තියෙනවානේ. මේ ඝන කලලයක් හැදෙන්න ඕනෑම කයකට මෙබඳු දෙයක් ඕනේ. හොඳයි ඝන කයක් නැතුව අතහැරුණා මරණයටපත් වුණා. අපි කියනවා ජීවිත අවසාන මොහොතට ආවේ පව කියලා. ඌරෙක් මරන්න හිතුවා නැත්නම් කාට හරි පිහියෙන් අනින්න හිතුවා නැත්නම් ද්වේෂයෙන් මොකක් හරි කරන්න හිතුවා. මෙතන තමයි හදිසියේ අතහැරෙන්නේ. දැන් ඊටු ටික ක්‍රියාත්මක වෙනවා. ඒකට කියනවා පවෙන් පරලෝ යාම කියලා. දෙපයින් පරලෝ යාම නෙමෙයිනේ. මිනිසාට වඩා පහත් මට්ටමේ මානසිකත්වයක් හදාගෙන ගියාපුවාම මවකුසක්කම් වුණොත් ගවයා සුනකයා තාස්සයා කියනවා නැත්නම් භූතයා ප්‍රේතයා කියනවා අපාය යනවා කියනවා. ඒක පොළොවට තියෙන එකක් විදිහට හිතන්න එහෙම එපා. ඒක නැති එකක් විදිහට හිතන්නත් එපා. ඔබ සහෝදර දෙන්නෙක් කියලා හිතන්න එක ඇඳේ ඉඳන් ඉන්නවා. මේ ලෝකේ එක ඇඳේ ඉන්නේ. නිින්ද ගියාම පේන හීන ලෝකේ එක ඇඳක්ද? Tamanට අදාළ එකක් නෙපෙන්නේ. ඒකේ සැප දුක් විඳින්න අදාළ සියලු දේවල් ඒකේ නැද්ද? Tamanට දුකසේ නම් ජීවත් වෙන්න ඒකට අදාළ සියලු දුක් වේදනා ඒකේ පහළ වෙන්නට අදාළ දේවල් සිතේ පහළ වෙනවා. දැන් මා දකින කතාවක තිබෙනවා කරාටේ සටන් ලංකාවට ආපු 70 ගණන් වල දරුවන් තරුණ දරුවන් කරාටේ සටන් වලට යනවා. ඉතින් පුරුදු වෙනවා. මම දන්නේ එක දරුවෙක් රාත්‍රියේ නිින්ද ගියාම මොකද කරන්නේ කරාටේ සටන. නිින්දෙන්. තාඩිය දාගෙන ගහ ගන්නවා. එතකොට එළියට නෑ ඇතුලේ එහෙම ලෝකයක් නැද්ද යාට අර හදාගත්ත නිසා. අවදි වෙනතුරු මේ ඒක නවත්තන්න බෑනේ. මව්පියන් සහ සහෝදරයා මොකද කළේ රාත්‍රියේ නිදා ගන්නකොට උයලා ඉතුරු වෙන වතුර ටික තියාගත්තා ඇඟට ගහලා හීතල වෙනකොට හීනේ නතර වෙනවා. මෙහෙදි මේ බඳු භයානක ලෝකයක් දැක්කොත් නතර කරන්න පුළුවන් සහෝදරයින්ට හොඳයි මරණෙදි මෙතෙන්ට වැටෙනොත් කවුද නවත්තන්නේ? නින්ද එළි වෙනතුරු ගහ ගන්නවා වගේ අවුරුදු 7-800ක්ම අපාගත විඳුක වෙඳිනවා කියන්නේ මේ මනෝද්වාරයට වෙඳිලා විඳින වදේ නෙවෙයිද? එතකොට අපාය කොහේ හරි තියෙනවද Taman හදාගත්තද? කවුරුත් අපාය යන්නේ නැහැ හදාන යනවා. ඒක තියෙන තැන හොයන්න එපා. තියෙන තැනක් නැහැ ඒකේ. හැබැයි නැත්තේ නෑ. ඒක පොළොවට තියෙන තැනක් නෙමෙයි Taman හිතෙන් හදාගත්තාම දැන් අජගර සට්ටිකුට പ്രേත කතා තියෙනවා නැත්නම් බුදුන් වහන්සේ ගිජකොට පර්වතෙන් බහිනකොට දැක්කෝ දැකපු പ്രേතව සම්බන්ධයෙන් කතා ගොඩක් තියෙනවා මේ පොතේ තවත් පොතක. එතකොට ඒ 11 8ද? නෑ උන්වහන්සේලාගේ දිවසට පේන්නේ මනෝ ලෝකයේ අර වේදනාව විඳින එක. අවුරුදු 7 8 නැවත නැවත උපදින් මැරෙමින් අර මොකක්ද චිත්තේන නියති ලෝකෝ නෙවෙයිද? දුෂ්ටකම් කිරීම තුළින් කය අතෑරියොත් දුෂ්ට ලෝකයක් හම්බ වෙනවා ඒක තමයි චිත්ත නියාමය. එහෙනම් ඒක බුදුන් වහන්සේ දක්වා දරනවා සතර පායක් පැත්තට යන්න පුළුවන් පාපය තුලින්. චිත්තේන නියති ලෝකෝ. ඒ කුමක් නිසා දන්නවද? පව නිසා නෙවෙයි පවේ උපාදානය නිසා. අන වචනයක් අලුතෙන් එකතු වුණා. මෙතෙන්ට විකල්පයක් ගන්නවා අපි සමාජ ජීවත් වෙනකොට. පව කරන්න හොඳ නෑ. යහපත් දේවල් කරන්න ඕන. දැන් පව වෙනකොට ආදේශ කැපින. දැන් ඒක හුරු වෙනවා. දැන් සාමාන්‍යයෙන් මිනිසා කියන්නේ පව් විතරක් කරන කෙනානේ පව්පින් දෙකම කෙනා. කෙනෙක් හොඳ කෙනෙක් කියලා කියන්නේ වැඩියෙන් හොඳ දේවල් කරනවා නම් ඔහු ළඟ නරක ගුණ නැහැ කියන්නේ ඒකෙන්. යමෙක් නරක කෙනෙක් කියලා කියන්නේ නරක දේවල් වැඩි නම් හොඳ දේව අනුපාතය අඩු නිසා. නමුත් මේ මනසාන රසන්න මොහොතේදී හොඳ වැඩි නිසා හොඳ ඉස්සරහට එනවා කියලා හෝ නරක වැඩි නිසා නරක ඉස්සරහට එනවා කියලා නීතියක් එහෙම නැහැ. අදාළ හේතුඵලයේ වශයෙන් එන දේ දැන් ධර්මාශෝක රජතුමා අසුවාස 10000ක් විතර විහාර කරනවා. එතකොට ඒවනේ එන්න ඕන. මරණ මරණාසන්න මොහොතේ පිරිත් කියන්න ආපු ස්වාමීන් වහන්සේ පවන් ගහන්න ගියාපම නාහයට හුස්ම ගන්න බැරුව තරහ එනවා. තරහෙන් පරලෝ ගිහිල්ලා හිමාල වනේ පිඹුරෙක් වෙනවා. කෝ වර කරපු පින් ටික ඔක්කොම ඉස්සර උනේ නෑනේ. පුංචි පාව ඉස්සර උනානේ. මට්ටකුණු නිදේ උත්තරය මහලකෝ පින්කම් කළේ නෑ බුදුබණ දරගෙන හිටියෙත් නෑ. රෝගී වෙලා එළිය දාලා ඉන්නවා බුදුරජාණන් වහන්සේ වඩිනකොට ඒ සංසුන් ගමන දැකලා සතු සතුටටපත් වුණා වැන්දා. අත් දෙක එකතු කරලා වැන්දා නැගිටින්නත් බැරුව. අර කරපු කර්ම එකක්වත් යටපත් වුණා පිනින් පරලෝ ගියා. අන්තිම මොහොතට එන්න ඉඩ තිබෙන්නේ වඩාත් බලවත් එක නමුත් කෝකද කියන්න බෑ. මේ නිසා පෘථග්ජන කියන පුද්ගලයාට කොතරම් හොඳ දේවල් කළත් අපාය දොර වැහිලා හැම නැහැ. ඔකෙන් කියන්නේ ඒකයි. අර බලන්න කය අතෑරුණාට තහදාගත්ත හිත රිසින් නේද අපාය හදලා දෙන්නේ කියලා. අර පරිකිස්සති ඇදගෙන යනවා. ගෙන යනවා සිත විසින්. අපිව කයෙන් ගෙනියන්නේ නැහැ නමුත් අපට අදාළ දුකකට හිත විසින් අපි ගෙනියනවා අපායට. තන ඕන නැහැ. අර සත්‍යයට කතාවල පෙන්නන්නේ ඒ අදාළ කාරණා යම් යම් කරපු පව්කම් හේතු කරගෙන ගිජිලිනුනේ ඔක්කොටම ඇඟ මුල ඉඳලාම අගටම ගිනිගෙන දැවෙන ඒ නිසා වේදනාව විඳිනවායි කියලා. ඒ ගිනි මෙහෙ තියෙන ගිනිත් නෙමෙයි. ඒ ලිහිණියෝ මෙහෙ තියෙන අයත් නෙමෙයි. Tamanට අදාළ දුකටපත් වෙන්න මේවා සියල්ල අර හීන ලෝකෙදි පහළ වෙනවා වගේ Tamanගේ ලෝකය මේක. අපේ බෞද්ධයින්ට මෙහෙම තේරුම් ගන්න මේක බැරි වුණා. අපි හිතන් ඉන්නවා අර මේ කවට යමුනේ නැත්තම් ඇවරු ඇවරු කල්මල තියනවාද පොළොවට අපායක් හදලා ලෑස්තිලා ඉන්නවා අපි ඒකට කයෙන්ම අරන් යනවායි කියලා. ඉතින් කය මෙහෙම දානය කරනවානේ. ඒ නිසා අපේ දැනුම මදි තේරුම් ගත්ත මදි. අපි හිතන් ඉන්න විදිහ වැරදි. නෑත් නෙමෙයි තියනවත් නෙමෙයි. හදා ගන්නවා. අන්න ගත කරන ජීවිතේ මේක තේරෙනවා නම් විපාකයක් තියෙනවා කියලා තමන්ට ගැලවෙන්න බෑ කියලා අන්න එහෙනම් ගත කරන ජීවිතේ අපායක් හදාගන්න නැති ජීවිතයක් ගත කරන්න පුළුවන්. එතකොට චිත්ත වෙනණී ඇති ලෝකේ අපාය පැත්තට යන එකක් නැහැ. හැබැයි පෘථග්ජන භාවය තුළ යහපත් පැත්තට හැදුනහම ලෝකේ යහපත් පැත්තට. එතකොට තියෙනවා අඩු දාණයෙන් අඩු සීලෙන් පරලෝ යාම එකක්. මධ්‍යම දාණයෙන් මධ්‍යම සීලෙන් පරලෝ යාම තව එකක්. ඉහළ දාණයෙන් ඉහළ සීලෙන් පරලෝ යාම තව එකක්. තුනක් තියෙනවා ත්‍රිපිටකේ. දානමය පුඤ්ඤකරීවත්තුම් සීලමය කරීවත්තුම් පරිත්තං කතං හෝති. මත්තසෝ කතං හෝති. අදිමත්තං කතං හෝති. තුන් ආකාරයක් සමාජයේට. අඩු දානය සීලෙන් පුබිලා කය බිඳී සිදුවන මරණයෙන් පසු දුර්භාග්‍ය සම්පන්න මිනිසෙක් වශයෙන් යත් වෙලා අලුත් මව කුසට එනවා. මධ්‍යම දානයේ සීලේ පුද්ගලයා සෞභාග්‍ය සම්පන්න පුද්ගලයෙක් වශයෙන් මව කුසට එනවා. චිත්තේන නියති. අර අර අර අර අඩු දානයේ මධ්‍යම එහි ප්‍රතිඵල හේතුඵල. ඉහළ දානයේ සීලයේ ප්‍රතිඵලය ප්‍රතිඵලය කයිදී මරණයෙන් පසු මෙවඳු කයක් උරුම නැති දෙවියන් අතරට යනවා. ඒ පවේ පිනේ ස්වභාවය අනුව අපාය පහළයි දිව්‍ය ලෝක ඉහළයි කියන අරනවා මේ කිලෝමීටර් මට්ටමින් අපට වඩා පොළොව යට සහ අපට වඩා උඩ තියෙනවා කියලා හිතන්න එපා. ඒ අර පිනේ පරේ ස්වභාවයට අපට වඩා උසස් සැපතක් තියෙනවා. ඒ වුණාට බෞද්ධයෝ බොහෝ දෙනෙකුෙන් හිතුවම කල්පනා කරන්නේ අපිට වගේම කොන්ක්‍රීට් වනාන්තරයක් තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, දෙවියෝ හේ පවුල් කනවා. අපි වගේ ගණ ගණකයක් තියාන කියලා. බොහෝ දෙනෙක් එහෙම හිතන්නේ. දෙවියන් උපදිනකොටම ලොකුයි. අපිට උපදි මාස 10ක් යන කයක් හැදෙන්න ඕන නිසා නේද? එහෙනම් උපදිනකොට ලොකු වෙනකොට මව කසක් තියෙන්න බෑ නේද? චුත වෙනකොට දවන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ ඝන කයක් නැති නිසා නේද? මහා කච්චායන මහරහතන් වහන්සේ මෙහෙමයි කියන්නේ. සත්වයාට ජාති, ජරා, ව්‍යාධි, ශෝක මරණ තියෙනවා. දෙවියන්ටත් ජාති තියෙනවා. මරණ තියෙනවා. හැබැයි ජරා ව්‍යාධි නැහැ. ඇයි අපහම දෙවියන්ට ධනකයක් නැති බැවින්? අර අපට හීනෙන් පේනකොට අපේ ලෝකේ මේකයි නෙමෙයි අපි යනවා හොඳට ගමන් මං ඇඳගෙන. මේකයි නේද? අන්න ඒ බඳු ලෝකයක් ඒක. නමුත් ඒකට සම්පූර්ණයෙන්ම පින හිතපු ගමන් අර පෞකාරකමට ගිජිලුවනියව පේනවා වගේ කෑම් බීම් ඇඳුම් පළඳුම් හිතපු ගමන් සියල්ල පහළ වෙනවා. ඔකයි සිතූ පැතූ සම්පත් දෙන කප්රුකයි බද්ද ගන්න ගැටයයි සුරබි දෙනවයි කියලා කියන්නේ. ඇත්තටම අත ගන්න තියනවා කෙනෙක් නෙවෙයි පෙන්නන්නේ. මේ සම්බන්ධයෙන් ලස්සන කතාවක් තියෙනවා. දැන් අපාගත පුද්ගලයාට දුකම විඳිනව ඇරුණාම මේකෙන් මිදෙන්න තේරෙන්නේ නැහැ ඕන කමක් නැහැ කතාවට. එහෙනම් එයා දුක විඳින්නට වෙනවා දුෂ්ටක්ෂණේ. දෙවියන්ට සැප විඳිනව ඇරුණාම දුක තේරෙන්නේ නැහැ. නමුත් බුදුදහමේ දුක දැකලා හේතුව දැකලා නැති උතන මාර්ගය දකින්න ඕන මේ සදාය නම් දෙවියන්ට දුක හේතුව දකින්න බෑ. ඔය අපේ රටේ කියන්නේ දෙවියෝ වෙලා බණ අහනවා, දවසේ භාවනා කරනවා, සෝවාන් වෙලා ඉන්නවා කියලා. ඒවා හරියන්නේ නැහැ ත්‍රිවිධක ඉගැන්වීම් වලට අනුව කවුරු හරි හදපු නිකන් දන්නේ නැතුව හදපදහස්. අර මහා කච්චායන මහරහතන් වහන්සේගේ ඉගැන්වීමට මම එකඟ වෙනවා. ඒක නෑ නෙවෙයි. ඒක අදාළ සුඛේ තියෙනවා. ඒක තියෙනව නෙමෙයි අපි වගේ තැනක. නමුත් ඒක මනෝමයයි. සිත විසින්නේ. දැන් සිත විසින් නේද අපාය හදලා තියෙන්නේ. සිත විසින් නේද මවකුසක් ඝනකයක් හදන්නේ. හිත නැත්නම් හදනවද? සිත විසින් නේද දිව්‍ය ලෝකේ තල 6 හදලා දෙන්නේ. අල්ප වූ දාණයට නැත්නම් මධ්‍යම දාණයට උපරිම දාණයට සීලයට 6 ආකාරයක්. එතනින් ඉවරද? බුදුන් වහන්සේ පහළ වෙනකොට තව සිත විසින් ගෙන ගිය ලෝක ටිකක් තිබුණා. ඔය ගියේ මිනිසා පව් සහ පින් කරලා හදාගත්ත ලෝක තමයි හතර අපාය දිවි ලෝකය කියන්නේ. මිනිසා හදාගෙන මේවට යන්නේ. එහෙනම් එහි ඒවා තිබෙන දේවල් නෙමෙයි එහි ගින් ආපහු එන්න වෙනවා පින් විවර වෙනකොට පව් විවර වෙනකොට. එහෙන් විමුක්ති මාර්ගයක් නැහැ. තව ලෝකයක් තිබුණා. ඒක හොයන්න යන්න වෙනවා ಭಾರತೀಯ බුද්ධ කාලින අත්කලමතාන යෝගී සමාජයේට එන gedara අතහැරලා කැලේට ගිහින් බුදුහාමුදුරුව පහළ වෙන්න ඉස්සලා ඒගොල්ලෝ සත්‍ය හෙව්වා. කෑම අඩු කරලා රවුල කපන්නේ නැතුව මූණ හොදන්නේ නැතුව ඇරහැලි ඇඳගෙන කටු උඩ නිදාගෙන අවුව තපමින් ගිනි තපමින් තව නොඑක් දේවල්. 100ක් විතර ගහතු තියෙනවා මේ සමහර තැන්වල. ඒ සිත මට්ටු කරන්න හැදුවා. කය දුර්වල කරමින් අපට ওই රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ කියලා අරමුණෙන් අරමුණට එන සිතුවිලි වෙනකොට ඒවා එන්න නොදී වෙන දෙයක් හුරු කළා. අනේ වෙලක වෙන හුරු කරන අරමුණට කියනවා කර්මස්ථාන කියලා. නැත්නම් අරමුණු කියලා. ඒක හිතේ අරමුණක් හදාන වඩනවා. වැඩි දියුණු කරනවා. මේක වැඩෙන්න වැඩෙන්න මොකද වෙන්නේ? අනිත් දේවල් හිතට එන්න ඉඩ නැතුව යනවා. ඒ වගේ චිත්‍රපටයක් නරඹන වෙලාවට අනිත් දේවල් අපට අමතකයිනේ. අන්න ඒ වගේ යම් ප්‍රිය අරමුණක් තියෙනකොට අනිත් අය නිසා යටපත් වෙනවා වගේ මේ මේ සංසුන් අරමුණක් හැදෙන්නේ. ඒකේ අර ලෝභ දේශ කියන ඒවා ඈත් වෙලා තියෙන්නේ. සංසුන් සංසුන් බවට ප්‍රියයි. ඒ නැවත නැවතත් තියෙනවා නෙමෙයි නැවත නැවතත් උපදින අධිකින් දිගටම නැවත වැඩි කාලයක් තියෙන බැවින් ඒකට සමාජීවිතය කියලා කියනවා. ඔය අද භාවනා කරලා ඕක තමයි කට්ටිය හොයන්නේ සෝවාන් වෙනවායි කියලා. මේ සිතට ලෝභය, දේශය, මෝහය ආම දුකයි මේවා එන්නේ නැත්තම් සැනසෙල්ලක් තියෙනවා. මේවා ඈත් කරලා සැනසෙල්ලෙ ඉන්න උත්සාහ කරනවා. දන්නේ නැහැ මේ අත්කල මතාන නියෝගින් ගිය පාරේ යන්නේ කියලා. ඕක කරන්න බුදුබණ ඕන නැහැ කියලා දන්නේ නැහැ. දැන් මේ උපදින සංසුන් ස්වභාවයට තථාගත ධර්මයේ නමක් තියෙනවා කෙලස් යටපත් කොට උපද නැතිකොට නෙමෙයි කෙලස් නැතිකොට නෙමෙයි නසා නෙමෙයි මගපර ලබා නෙවෙයි ඒ සියල්ල නැතුව හොරපාරෙන් ගිහින් උපදවා ගන්නා වූ සංසුන් බව බැවින් ලෞකික සමාධි දැන් චිත්තේන හිතේ තියෙන්නේ දැන් කායය පැහැරනකොට මෙන්න මේ සමාධි සිතින් පරලොව ගියාපුවම රූපාවචර ධානයෙන් රූපී බඹලව අරූපාවචර ධානයෙන් අරූපී බඹලව දැන් තේරුණාද චිත්තේන නියති ලෝකෝ ලෝක තියෙනවද සිතින් හදාගෙන තව පින ධානය අනුව හදාගත්ත ලෝකවලට යනවද ඔබ පෞකාරකම් කළොත් ඒකට අම්මා යන්නේ නැහැ ඔබ යන්න ඕන තමන් හදාගත්ත හේතුවක නැත්තම් කර්මයක ඵලයයි මේ අනාගතය කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ පහළ වුණු සමාජයේ මිනිසුන්ට පුළුවන්කම තියෙන්නේ පවෙන් සතර හදාගන්න, පිනෙන් සතර හදාගන්න, ධානයෙන් සතර හදාගන්න, චිත්තනේ නියති ලෝකෝ ඇදගෙන යනවා. ඒ විතරක් නෙමෙයි අර කියපු වචනට අදාළ වසංගච්ඡති. වසංගයට, සිතේ වසංගයට, ඔක්කොම සිතේ වසංගේ ඉන්නේ. ඉවරයිද? නෑ. බැලුන එක හුලන් ඉවර වුණාම පල්ලට වැටෙනවා. පාප කර්ම ශක්තිය වුණාම එතනින් චුත වෙනවා. නමුත් මෙහෙන් ගියේ පව්කම් විතරක් කරලා නෙමෙයි පින්කනොත් කරලා. දැන් පව්කම් ඉවරනකොට පින්කමකට මාරු වෙයි. දෙවියෝ දෙවියන් බවට උත්පත් උනේ පව් පින්කම් විතරක් කරලා නෙමෙයි පව්කනොත් කරලා. පින් ඉවරනකොට පව්කමට ඉස්සරහට එයි. ආපහු දෙවියන් අපායට යන්න ඉඩ තියෙනවා. බ්‍රහ්මයින් බඹලෝගියේ පවුත් කරලා පිනුත් කරලා ධානාත්තරලා ඉස්සරුණේ ධානයේ ධාන පිරිහෙනකොට ආයේ පව් එන්න පුළුවන්. ධාන බඹලෝ ඉන්න පුද්ගලයාත් ආපහු අපායට යන්න බැරි නෑ. තව ඉතුරු නිසා. ඒ කොහෙ තියෙන නිසාද? කය නෙමෙයිනේ. මෙන්න සිත විසින් ගෙන යනවායි කියන එකේ ගැඹුර අවිද්‍යාව කියන්නේ ඕකයි. මේකට වචනයක් යොදනවා බුදු සමයේ උපාදානය. උපාදානය විසින් ගෙන යනු ලබනවා. පව නරකයි උපාදානය වැරදි. පින හොඳයි උපාදානය වැරදි. ධානයත් හොඳයි උපාදානය වැරදි. උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භවේ. සත්‍යයට ජාති මරණ ගෙනත් දෙන්නා උපාදානයේ බියක් වශයෙන් දකින්න. යමෙකුට අනුපාදා විමුච්ඡanti මේ උපාදානයේ නම් වූ වැරදෙන් මිදෙන්න පුළුවන් නම් අර අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ ජාති මරණ නැහැ. ලබාගත් ජීවිතය තුළ උපාදානයෙන් අපාය යනවද දිවි ලෝක යනවද බ්‍රහ්ම ලෝක යනවද ඒකට කියනවා පවෙන් පරලෝ යාම පිනෙන් පරලෝ යාම ධානයෙන් පරලෝ යාම හෙවත් භවගාමි. ඒ බෞද්ධකමද නෑ කර්මය සරණ කර ගැනීම. ඒකට මනුස්සය බුද්ධං සරණං ගච්ඡාමි හරි ධම්මං සරණං ගච්ඡාමි කරට මම කියන්නේ කම්මං සරණං ගච්ඡාමි. කර්මය සරණ කරගෙන අපාය යනවා දිව්‍ය ලෝක යනවා බ්‍රහ්ම ලෝක යනවා. ධර්මය සරණ කරගත්තොත් ඔය යන්නේ. හැබැයි ගිහින් ගැලවෙන්න දිහක් නැහැ. අන්න මෙන්න මේක තමයි මේ අපි ඉගෙන ගන්න ඕන කාරණාව. තියෙන එකකට යනවා නෙවෙයි අපි කරන ක්‍රියාකාරකම් අනුව හදාන යනවා. දැන් ඔබට සැප ඕන නම් නරක ජීවිතයක් ගත කරලා බෑ. හොඳ එකක් හදාගෙන යන්න. නමුත් ෂණ සම්පත්තිය කියන්නේ ඔය එක තැනකවත් තියෙන එකක් නෙවෙයි. බුදුන් ලෝ පහළව සද්ධර්මයේ දේශනා කොට තිබිදී එයින් වැඩක් ගන්න බැරි ස්ථාන අටක් මේ විශ්වයේ තියෙනවා. ඒකට කියනවා අෂ්ට දුෂ්ටක්ෂණ බබලොත් ඒකට අයිති. බණ පොතේ නම් දිව්‍ය ලෝකයෙන් ගලවලා තියෙනවා මම කියනවා දිව්‍ය ලෝකෙත් ඒකේ කියලා. මොකද අර සැප විතරනේ. එතකොට සැප විදර්ශනා කරන්න තේරෙන්නේ නැහැ දුක තේරෙන්න ඕනනේ. අපාය නම් අනිවාර්යෙන් දුෂ්ටක්ෂණය. මේ මිනිස් ලෝකයේ සදාම් පවතින නැති රටක උපදින එක මිත්‍යා දෘෂ්ටි කුලයක උපදින එක එහෙම නැත්නම් අබුද්ධෝත්පාදයේ උපදින එක අංග මන්ද බුද්ධික වෙලා උපදින එක ඔය ඔය තියෙන කෙලතුළු කියන වචන වලින් මේ කිසිවෙකුටත් අදාළ තැනට එන්න හැකියාව නැහැ. ඔබ හිතන් ඉන්නේ ඔබට ඒවා නොයයි කියලාද? පස්සේ කාලෙක. ඒ වෙයි මම දැකලා තියෙනවා අංගවිකල මන්දබුද්ධික අනේ අපිට මේ අඩපාඩු නිසා අපිට පිනක් දහමක් කරගන්නද අපි හොඳට හිටියනම් හුඟක් දන් දෙනවා පින් කරනවා කියලා වස්තාත්තාවෙට. හැබැයි තිබුණ කාලේ එහෙම කරන්න කල්පනා වුණ නැහැ ඒගොල්ලන්ට. දැන් නැතුවම අයෝ කියන්නේ. මේ චිත්තේන නියති ලෝකය කියන ක්‍රියාදාමය තුළ ඔබ දුෂ්ටකම් කරනවා නම් එළිනතු රහසගතව ඔබට අනාගතේ ඔබට වග කියන්න වෙනවා. බුදුහාමුදුරුවෝ දඬුවම් දෙනවා නෙමෙයි. ඒක තමයි මේ චිත්ත න්යාමයේ හැටි. එබැවින් පව විසින්ද සතර හදයි පින විසින්ද සතර හදයි ධාන විසින්ද සතර හදයි ඒ තුන් පැත්තට යන එකට කියනවා තුන් භවය කියලා. චිත්තේන නියති ලෝකෙ ඔහමයි විස්තර කරන්න ඕන. මේ වචනේ නෑනේ වනේ. ඒකයි මම කියේ මේවට අපට ගොඩක් දේවල් කියන්න තියෙනවා කියලා. දැන් යන්නද ඕනේ. එහෙනම් ඉතින් පවවැල කියලා පින්දහම් පැත්තෙන් යන්න. ඇයි අපේ රටේ පින්දහම් පැත්තෙන් පරලෝ යන්න ඉගන්නේ බුද්ධ ආගමේ? මේ සසර ගමන නවත්තන බුදුදහම වැළලුනේ අවුරුදු 700කට පෙර. එදායින් පස්සේ උගන්වන්නටයි ගන්නටයි දෙගොල්ලන්ටම ඒ දහම නැහැ. එහෙනම් අනාගත බුදුහාමුදුරුවෝ සසකරන නවත්තන පාර පෙන්වන තුරු එතෙන්ට යන්න පිනෙන් පරලෝ යන පාරක් තමයි අපට උගන්වපු බුද්ධාගම. පරලෝ යන බුද්ධාගමක් කියන්නේ පරලෝ නොයන්නත් ආගමක් තියෙනවා බුදු සමය ධර්මයක්. ඒක වැහුනේ කලකට ඉස්සර වෙලා. මේ මඩ වලින් ගුරුගෝල හැසේරම ගලවා ගන්න කොතරම් මහන්සි වෙන්න වෙයිද? මේ බෞද්ධයින්ට පිනෙන් එහාට බුද්ධාගමක් නැහැ බොහෝ දෙනාට. සැබෑ බුදුදහම තියෙන්නේ පවෙන් පිනෙන් ධානයෙන් එහා පැත්තේ. පවට කියනවා පාප කර්මය, පිනට කියනවා පුණ්‍ය කර්මය, ධාන කියනවා ධර්ම කර්ම. එහෙම නැත්නම් මේකට කියනවා කන්න කම්ම සුක්ඛ කර්ම, කන්න සුඛ කර්ම. ඒ කර්ම මාර්ගයේ නරක එකයි හොඳ එකයිනේ. තව කර්මයක් ත්‍රිපිටකේ තියෙනවා. මේ මේකෙම තියෙනවා. කර්මක්ෂය කිරීමේ කර්මය. ඒක වහලා. ඒ ගැන කතා කරන අය අපේ රටේ නැහැ. පොතේ තිබුණාට. සමහරව කියන්නේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලින් තමයි අපි කර්මක්ෂය කිරීමේ කර්මය කියලා එකක් තියෙනවා කියලාවත් දැනගත්තේ බුද්ධ ධර්මයේ කියලා. අර චිත්තනී චිත්තේන නියති ලෝකේ වළක්වන්න කර්ම රැස් කරන කර්මයන්ට බෑ. කර්මශේ කරන කර්මය ඉගෙන ගන්න වෙනවා. මම මේකම ලස්සනට මෙහෙම කියන්නම්. ඔය ළමා කාලේ ඔය මධ්‍ය මහාවිද්‍යාලවල මේ ඉගෙන ගත්ත නිසා ජවනහා පිටියටත් දක්ෂ බැවින් ඔය ට්‍රැක් වල දුවලා තියෙනවා. හතරක පහක හයක ධාවන තීරු මෙට 100 200 එහෙම. ඒක මේ ට්‍රැක් එකේනේ දුවන්න ඕන. මේ ධාවන මන් තීරු වගේ ධාවන මන් තීරු ටිකක් ජීවිතේ මන් දකිනවා. පහක් විතර, හයක් විතර. සමහරු පවු නැමැති ධාවන තීරුවේ ධාවනය කරනවා. පවෙන් පරලෝ යාම ජීවිතෙන් එහා පැත්තට දොරටු ඇරෙන්නේ අපායට. ඒ දවන මන්තිරුව අපායට ඇරෙන්නේ. පිනෙන් පරලෝ යාමේ දවන මන්තිරුව අඩු දාණයෙන් සීලෙන් දුර්භාග්‍ය සම්පන්න මනුස්සකමට. මධ්‍යම දාණයෙන් සීලෙන් සෞභාග්‍ය සම්පන්න මනුස්සකමට. ඉහළ දාණයෙන් සීලෙන් දිව්‍ය ලෝකෙට. මන්තිරු දොර ඇරෙනවා. රූපී ධානයෙන් රූපී භාවයට. අරූපී ධානයෙන් අරූපී මේ එකක්වත් දිනට ඇරෙන්නේ නැහැ නේ. පවෙන් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම සේරම සසරට දොර ඇරනවා රහමකෝ. තව මන්තිරුවක් මේකේ තියෙනවා. අත්තිබික්කේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ක විපාකං කම්මක්ඛයා සංගත්තති. මහන්නේ තව කර්මයක් තියෙනවා පවුත් නැහැ, පිනුත් නැහැ. අනාගතේ පව විපාකත් නැහැ, පින් විපාකත් නැහැ. ඒකට කියනවා කර්මක්ෂය කිරීමේ කර්මය. මේක යනකොට ජීවිතෙන් එහා පැත්තට තියෙන පරලෝන යාම. අන්න බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා මේ මන්තිරුවේ ගියාය. අපිටත් බෞද්ධකම ඕන මේ තුනේ අන්දරේ මේක යන්න. අපේ බෞද්ධයෝ මේ තුන තෝරාගෙන අපිත් බෞද්ධ කී කියා ඉන්නවා. සදහම් හොයාගෙන මිනිසත් සමාජයට ආපු අපට කරපු බලවත් අසාධාරණයක් තමයි බුදුන් මැරීම. මම කියපු වචනේ තේරුන්නේ නැහැ ඔබට. ගෞතම බුදුන් මරලානේ අනාගත බුදුහාමුදුරන්ට පාර හදලා තියෙන්නේ. ඒ බුදුන් මැරීම කියන්නේ ඒකට මම. අපි ආවේ මෙලොවට බුදුන් හොයාගෙන. අපිට උගන්වනවා අනාගත බුදුන්. දැන් ඉතින් කියන්න බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ නැතුව කියන්නේ අනාගත බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ওই අනාගත බුදුහාමරන්ගේ සාසනේ නිවන් දකින්න ඉන්න අය. අද කියනවනම් අද හොයන්න ඕනේ. බුද්ධං සරණං ගච්ඡාමි වළංගු වෙන්නේ අනාගත බුදු සසුන නෙමෙයි ලබාගත් ජීවිතේට. මේ මෝඩකම් වලින් සමාජයේ මුදා ගන්න ටිකක් බන කියලා ඇතිද? දැන් අර ඉහළ ඊට උඩින් බ්‍රහ්ම ලෝකේ ඊට පල්ලෙහායින් අවදිව්‍ය ලෝකේ ඊට පල්ලෙහා පල්ලෙහා එහෙමනේ හිතන්නේ. ඒවා තියෙනවා කියලා කොන්ක්‍රීට් වනාන්තර වගේ. තියෙන තැන් හොයන්න එපා. නෑ නෙවෙයි. හදාගෙන යනවා. තියෙනවා කිව්වත් තරදී නැහැ කිව්වත් තරදී කියන්නේ අන්න ඒකයි. ඒකට වඩා ගැළපෙන්න හේතුඵල වශයෙන් හදාගත්තොත් යන්න වෙනවා. ඒකයි චිත්තනේ නියත නෝකෝ. ඒ වුණාට එහෙම් පිට සසරෙන් පිටපණින්න තැනක් නැහැ. ඔය 2000 2000 වසරේ මම දවසේ චාරිකාවකේ දෙනවා. ඔය ගිජ්ජකොට පරිවිතරේ යන්න පයින් යන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඔකට තියෙනවා අර විදුලි පුටු. මේක රවුමක් කොහොම. නිරන්තරයෙන් කැරකෙනවා පහළට යනවා ඉහළට යනවා නතර වෙන්නේ මෙතනින් ගොඩ වෙන එක තියෙනවා. අපි හිතන්නත් ඉස්සලා ගිහින් ඉවරයි විහාට අපිවත් අල්ලු කරලා වාඩි කරනවා. එතනින් එළියට ගන්න කෙනෙක් ඉන්නවා. ගත්තේ නැත්නම් ආයෙත් රවුමට වැටෙනවා. එක තැනයි ඇතුල් වෙන්න තියෙන්නේ, එක තැනයි පිට වෙන්න තියෙන්නේ. එතනින් ආවේ නැත්නම් ආයෙත් රවුමට. මේ අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ කියන්නේ වෙන්න මේ විදුලිපුට රවුම වගේ සංසාර රවුමක්. මේකේ අපාය හරි දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි එළියට යන්න දොරවල් නැහැ. ගියොත් ආපහු මෙහෙ තමයි දොර තියෙන්නේ මිනිස්සෙයින්ට. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කාලයේ දීපයේ දේශයේ කොළයේ මව බලලා දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ අපරිදෙනත් මෙහාට ආවේ. ඝනකයක් ඕන නිසා. සැප දුක දෙකම ඕන නිසා මේකෙන් මිදෙන්න. අපාය දුක විතරයි, දිව්‍ය ලෝක සැප විතරයි. දෙකම ඕන මිදෙන්න. දෙක දෙකම විදර්ශනා කරන්න ඕන. සන සම්පත්තියේදී. ඒ නිසා තමයි බුදුන් වහන්සේ අ පුබ්බනිමිති සූත්‍රය දේශනා කරලා දෙවියන්ගේ සුගතිය manuss ලෝකේ කියලා කිව්වේ. දෙවියන් මෙතනින් චුත වෙනකොට අනිත් අය අස්සසනවා කියලා කියන ඔබ මේන් චුත වෙලා සුගතියට යන්න කියලා. ඒ මිනිස් ලෝකෙට එන්න කියන එක. මේන් සද්ධර්මය හොයාගන්න සුලද්දලාභය කියන්නේ ධර්මය හැම වෙන එක. මාර්ගඵල පිළින් නිවන් ලබන එක තමයි සුප්පතිට්ඨිත බවහි. බුදුන් වහන්සේ දෙවියන්ට එහෙමනම් කියලා තියෙන්නේ අපේ උපාසකම්මල මොන දිවි ලෝකේ දයන් හදන්නේ මෙහි ඉඳලා මේ. මම අහන ප්‍රශ්න මේවා. මේක කිව්වට පස්සේ. එතන අපිට ගොඩක් වැරදිලා තියෙන්නේ. ඒවා සරල වශයෙන් අදාළ ධර්මදේශනාවලදී කියන්න ලැබෙන එකත් හොඳයි. ඔය ගැඹුරුම දේ සමහර අයට වටිනවා. නමුත් මේවත් ඕනේ. මොකද මිත්‍යා දෘෂ්ටි බිඳෙන්නේ නැතුව බෑ. මිත්‍යා දෘෂ්ටිය තේරෙනකොට බිඳෙනවා ආරුණාම නිකන් සවන් දෙන්නේ නැතුව බිඳෙන්නේ නැහැ. දැන් එහෙනම් සිත විසින් පවෙන් පිනෙන් ධානයෙන් නියති ලෝකෙ ගෙනියනවා ඇදගෙන යනවා විදවනවා. වසංගයට යනවා. සිතේ වසඟයටපත් වෙලා නොවේ තියෙන්නේ. පවේ වසඟය අපායයි පිනේ වසඟය කාමසුගතයයි ධානයේ වසඟය ලබලවයි. වසඟෙන් මිදෙන්න ඕනනේ. අන්න බුදුරජාණන් වහන්සේ මේ සිත සිතට එන දේ උපාදානය කර ගැනීම තුළ යන ගමන මිනිසාට නවත්තන්න පුළුවන් කියලා වදාළනවා. සංසාර සාරෝග විනීතනේ තන්නේ සසර සැඩපහර නවතා. ඔබ දන්නේ පවත්තන්නනේ. පවෙන් පිනෙන් ධානයෙන් පවත්තන්න දරනවම නවත්තන්න දන්නේ නැහනේ. නමුත් බුද්ධං තරණං ගච්ඡාමි ධම්මං තරණං ගච්ඡාමි සංඝං තරණං ගච්ඡාමි කියන්නේ මම මේක නාත්තන පාරට වැටෙනවා කියන එක. ඇත්ත අර්ථය ඒකයි. නමුත් ඔය කටේ කිසුඳු ගියා පුංචි කාලේ ඕක කිව්වේ ඕක දැනගෙන අනුන් කියනවට නේ කිව්වේ. අපේ රටේ අය දන්නේ තෙරුවන් සරණ කියන්න දරුණාම සරණ යන්න නෙවෙයි. කිවට හරියන්නේ ඒක ආර්ය පුද්ගලයා මේ සසර ගමන නැවැත්වීම සඳහා සරණ කරගත යුතු දෙයක්. දැන් ජාති මරණ ගෙනත් දෙන්නේ උපාදානයෙන් නම් උපාදානයේ වීම චිත්තේන නියති ලෝකෝ සිත සිත විසින් ලෝකේ හදනවා ගෙනියනවා ලෝකේ හදලා දෙනවා දැන් ඒ මෙතෙක් ආගමන සහ අනාගතයට යන ගමනෙන් නිදහස් වෙන්න ඕන නම් නිදහස් වෙන කෙනෙකුත් නැහැ නිදහස්වක් පවණයි හම්බ වෙන්නේ නමුත් නිදහස් වෙන කෙනෙක් නැති වුණාට පව් කරන පින් කරන කේ විපාකයක් තියෙනවා ඒක විඳවන්න ඕනේ මොකද ඒක උපාදානය තුළනේ. උපාදානය තුළ යාමක් තියෙනවා. යන්නෙත් නැති වුණාට පැවැත්මක් හේතුඵල වශයෙන්. එහෙනම් ලබාගත් ජීවිතය තුළ මම දකින්නේ බුදුරජාණන් වහන්සේ මිනිසාට යෝජනා කරන්නේ මෙන්න මේ අපාය හදන එක, දිවි ලෝක හදන එක, බ්‍රහ්ම ලෝක හදන එක නවත්තන්න කියලා. හැදුවොත් නෑ යන්න වෙන්නේ. කොහොමද නවත්තන්නේ? හොඳයි නිින්ද ගියාම ලෝකයක් තියෙන නිසා නේද නිින්ද යන්නේ. නිින්ද යනවා කියන එකේ තේරුම බාහිර ආයතන වගේ අධ්‍යාත්මික ආයතන ටිකක් තියෙන නිසා නේද නිින්දක් තියෙන්නේ. එහෙම ලෝකයක් තියෙන නිසා නේද පරලෝ යන්නේ. එහෙම නැතිනොත් එහෙම. S2 පිය වෙනකොට යන්න නිදි ලෝකයක් නැහැ වගේ ජීවිත අවසානයට යන්න ලෝකයක් නැත්නම් මොනවා වෙයිද? අධ්‍යාත්මික ආයතන ශූන්‍ය වෙන්න ඕන කියලා උගන්වන්නේ. ඒ කියන්නේ සිතේ තියෙන ඇහැයි කනයි නාහයි සිතවිල්ලක්ම විනා එහෙම දෙයක් නොවන බව. දැන් අහලා තියෙනවා රහතන් වහන්සේලාට හිණ පෙන්නේ කියලා. ඒ කියන්නේ අධ්‍යාත්මික ආයතන ශූන්‍ය වෙලා. දැන් යන්න ලෝකයක් නැත් ඒකනේ. එයා සිච්චේ චිත්තේන නියති ලෝකේ අපි හදාගත්තාම යන්න වෙනවා. ඔය කුළුකාරයෝ ගහගෙන මරාගෙන කපාගෙන කොටාගෙන ආදරයෙන් පරලෝ යන්නේ නැහනේ. වෛරයෙන් යන්නේ. ඉතින් හිතෙන්නේ ආයි අදහලා දැනට. ඉතුරු ටික කරන්න. Tamanට අදහසක් තියුණානේ කරන්න. ඒක තමයි කරන්න වෙන්නේ. මෙන්න මේ ගමන වළක්වන්න මේ සිත පිළිබඳ තේරුම් ගැනීමේදී සිත මව කුසෙන් බිහුවෙන් පටන් මරණකම්ම තියෙන එකක් නෙවෙයි සිත අරමුණෙන් අරමුණට උපදින නැතන එකක් අරමුණෙන් අරමුණට ඉපදීම නැසීමේදී අල්ලා ගැනීම තුළ අනාගතය හැදෙනවා අල්ලා ගැනීමට කියනවා නික්සුකාත්ම වශයෙන් ගැනීම කියලා. අන්න සතර හැදෙන හැටි. සතෙක් යනවා නෙමෙයි. නික්සුකාත්ම වශයෙන් ගැනීම පව පින ධානයේ නික්සුකාත්මයෙන් ගැනීමේදී සතර හැදෙනවා. අල්ලා ගන්න එපා කියලා බුදුන් වහන්සේ වදාරනවා. අල්ලා නොගැනීමෙන් නොතැවුල. අල්ලා ගන්න මොහොත අල්ලා ගන්න නැති මොහොතකටපත් කරගන්න පුළුවන් නම් හටගත්තු දේ අනාගත ඵල ඉතුරු නොවි අවසන් වෙනවා. හටගත්ත දේ ඇලීම ගැටීම නිසා වර්තමානයේ විඳ අනාගතයක් උපදින්න හේතු චිත්තාභ්‍යන්තර ගත කිරීම තුළ නිස සතර හැදෙනවා. මේ තියාගත්ත දේවල් එනකොට අතීතයේ ඇවිදින් ඉවර කරන්න පුළුවන් නම් අනාගතේ නොතියා ඉවර කරන්න පුළුවන් නම් මේකට සම්මා වායාමයේ කියනවා. මේ එනවට කියනවා චිත්තාභ්‍යන්තරේ ළමා කාලේ තියපුවා uppannam කාමවිතක්කම් uppannam ව්‍යාපාදිතක්කම් uppannam විහිංසාවිතක්කම් කියලා. ඒවා එනකොට අපි පුරුදු වුණේ වට එකතු වෙලා තවදුරටත් පොරාලන්න නැත්තම් පවත්තන්නමයි. අපිට බුදුදහමේ සතිය හම්බුනේ නැහැ. නිකන්ව සති ගැන කී කියනවා විතරයි. එකතු වෙන්න සතියක් ඕන නැහැ. ඒකට තමයි ප්‍රමාදය කියන්නේ. එන එකට එකතු වෙලා ආයෙත් ගහ බැන ගන්නවා කපා ගන්නවා ආයෙ සතර හදනවා. හදාන සතර හදාගත් එකට යනවා. ඒ නිසා ලබාගත් මේ ලස්සන ජීවිතයේ සසර හදන එක වෙනුවට සසර කඩන තැන බවට පත් කරගන්නේ. අන්න ඒකනේ මම දකින බෞද්ධකම. සසර හදන එක වෙනුවට මේ මොහොත සසර කඩන්නේ කොහොමද? මේ මොහොතේ නම් හැදෙන්නේ මේ මොහොතේම කඩන්නත් පුළුවන්. හදන එකට ප්‍රමාදය කියනවා, කඩන එකට අප්‍රමාදය කියනවා. බුදුදහම ප්‍රමාදය සහ අප්‍රමාදය විතරයි. ඔබ තුළ තියෙන ප්‍රමාදය ඉගෙන ගන්න. ඒකේ තියෙනවා ආදීනෝ තේරී සතර ගමන නිමාවක් නැති බව. එතකොට ඔබට අප්‍රමාද වෙන්න හිතේ. ඔය අප්‍රමාදී කියන්නේ වෙලාවට මේ මේ මේ ගේට් වහන්න ඉස්සලා ඉස්කෝලේට යන එක හරි බස් රථයට වෙලාව යන්න ඉස්සලා එතෙන්ට යන එක හරි නෙමෙයි. එළෝ සිංහලෙන් අප්‍රමාදීනේ. ඒ පාලි අප්‍රමාදී සිංහලට හදාගත්ත බාල අර්ථය. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සිහියෙන් කටයුතු කිරීමයි කියලා අප්‍රමාදී නිවනට මගේය. පත් වීම ලබන දවසේ ඉඳලා මැරෙන මේ විශ්‍රාම ලබන දවසම අප්‍රමාදව කාර්යාලයට ගියත් නිවන් හම්බ වෙන්නේ නැහැ. ඒ අප්‍රමාද නෙවෙයි. අනර්සහියෙන් කටයුතු කිරීම කියලා 아무තු වැඩක් තියෙනවා. මේ මේ මොහොතේ එකතු වී සතර හදන එක වළක්වන්න මෙතෙන්ද ගේන්න ඕන සිහියක් තියෙනවා. ඒක බුදුදහමේ පමණක් තියෙන අදට භාවිතා නොවන නමුත් සමාජයට එන්න ඕන බුදුන් වහන්සේ වදාළ මේ සතර ගමන නිමා කරන්නට අවශ්‍ය උපකරණය සතිය සතියේදී පුළුවන්කමක් තියෙනවා අපට අනාගතයට නොහදා අවසන් කරන්න. එනේවා අයින් කරන්න පුළුවන් නම් අලුතෙන් නොහදන්න පුළුවනි. දැන් අන්නර සිත විසින් ඇති කරන සම්බන්ධීකරණය මෙතෙන්දි කැඩෙනවා. එතකොට පව් හේතු නැති විට අපායක් නැත, පින් හේතු නැතුව දිව්‍ය ලෝකයක් නැත, ධාන හේතු නැතුව බඹලොවක් නැත. පව් පින් ධාන නැත්නම් සතර ඇවිදින්න සතෙකුත් නැත. ඇත්ත සිද්ධිය ඒකයි. හැබැයි ඉවරත් ශූන්‍ය දෙයක්වත් නැත. ශූන්‍ය වීමකුත් නැත. එනිසා ඒකට කියනවා නූපන් නොහටගත් ඒ ඇත්තේ. නූපන් නොහටගත් හේතුවෙන් නොහටගත් ඒ නැත්නම් ලෝකයාට දුකින් මිදීමක් නැත්තේ කියලා. ඒ නිවන කියලා එකක් තියෙනවා කියලා ඒ සූත්‍රයේ තියෙන්නේ. ඒ නිසායි මිනිස්සුන්ට මේ දුක් වලින් දුක් වලින් මිදීමක් තියෙන්නේ කියලා. නිවීමක් නැත්තම් හැමදාම දුක් විඳිනවා. අතර ඇවිදින්න වෙනවා. ඔබ ලෝකයෙන් එතර හොයන්න එපා. නිවන හොයන්නත් එපා. ඔබ දුකක් දැනෙනවද? ඒ දුක නැති තැනක් හොයාගන්න. මම වචන දෙකකින් මේක අවසන් කරනවා. තේරෙන්න කියන්නේ මට ළමා කාලේ තිබිලා තියෙනවා තද හිසරදයක් මිග්‍රේන් කියලා. මේකේ වේදනාව මම විඳලා තියෙනවා. තේරුම් අරන් හදා ගන්නකල්. කොතරම්ම පහසුද කියන දන්නවා. මෙහෙම ඉඳලා සමහර දවස්වලට මොකක් හරි හේතුවක් නිසා නිින්ද යනවා. තද වේදනාවෙන් ඉඳලා අවු පේන්නත් බෑ වැස්ස පේන්නත් බෑ කවුරු කතා කරන්නත් බෑ මොකක්වත් බෑ ආහාර ගන්නත් බෑ පාඩම් කරන්නත් බෑ හැබැයි නිින්ද ගිහින් පය දෙකකින් අහැරෙනකොට හිස රදේ තිබුණ පැත්තක්වත් නැහැ පුදුම සහනයක් නේ දැනෙන්නේ දැන් හිස රදේ නැති වුණා කියලා මොනවද ලැබුණේ හිස රදේ නේද දුක හිස රදේ නැතිවීම නේද දුක නැතිවීම ඔබට මේ ඔස්සේ හිතන්න බැයිද දුක නැතිවීම නිවීමයි කියලා වෙන මොකක්වත් නිවන කියලා ලැබෙන්නේ නැහැ කියලා. දුක නැතිකමටම නිවීම කියනවා. ඉතින් දුක නැතුව ජීවත් වෙන්න පුළුවන් ජීවිතේ නිවීම තියෙන්නේ නා. තවන හොයන්නේ ආයේ. අර කොස්සේ මම හිතන්නේ. හිසේ රදේ වේදනාව දුකක් නම් ඒක නැතිවීම කියන්නේ යමක් ලැබුණා නෙමෙයි තිබිච්ච එක නැති වෙච්ච එකනේ. දුක නැති වෙච්ච එකනේ. ඉතින් ඔබ තේරුම් ගන්න ඔබේ ජීවිතේ මොකද්ද දුක කියලා. ඒක නැතුව ඉන්න පුළුවන් කියලා බුදුන් වහන්සේ වදාරන. ඒක ඇත්තක් නෙමෙයි හදාගත් එකක්ලු. දුක කියන එක ලෝකේ දෙන එකක් නෙමෙයිලු. තමන් හදාගත් එකක්ලු. එබැවින් එයින් මිදෙන්න පුළුවන් කියලා. එහෙනම් චිත්තේන නියති ලෝකේ හරි ලස්සනයි නේ. තව විස්තර වන තරම් තියෙනවා කියන්න ගත්තා. හින්දා මේ සිතට වහල් වෙන පුද්ගලයාට සසරක් හම්බ වෙනවා. නමුත් ඒ මම යන්න මයන්න මයන්න හෝ කයන්න යන්න නෙමේ සිතට එන දේ ඇලීමෙන් හැදෙන්නේ මම. පවේ ඇලුනත් මම හැදෙනවා, පිනේ ඇලුනත් මම හැදෙනවා, ධානය ඇලුනත් මම හැදෙනවා. අන්න මම හැදෙන හැටි බුදුදහමේ. අර එන අරමුණට කියනවා රූප වේදනා සංඥා සංකාර විඥානවත් සක්කාය කියලා. ඒකට එන දේ ලෝභයෙන් ද්වේෂයෙන් මොහෙන් ගන්නහම මම මම තමයි සතර හදන්නේ. ඒ සපාලින් කියනවා මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්සන්න මමත්වයෙන් ගැනීමෙන් අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකෙට බැඳෙනවා තමයි මද්දෝ මාරස්ස කියන්නේ. මෙන්න මේ මෝඩකමෙන් නිදහස් වෙන්න කියලා දෙන එක තමයි බුදුබහන්නේ බණ කියනවා කියන්නේ. ඒ දේවල් පැහැදිලි කරන පුද්ගලයාගේ අසුරට තමයි සත්පුරුෂ සේවනය කියලා කියන්නේ. එයාගේ මේ ගන්න එක තමයි සද්ධර්මස්සවණේ කියන්නේ. අනතුරුව මේ මෝඩකම හදන්න දරන මහන්සියට තමයි යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුදම් ප්‍රතිපදාව කියන්නේ. බුද්ධෝත්පාදයක මිනිසත් බව ලබා අඩුපාඩු නැති ජීවිතයක් ලබා කරනවා නම් වැඩ. ඔබේ වගකීම් වලට පරිබාහිර. ඕවා එකක්වත් අතහැරලා නෙමෙයි. ඔය ඔක්කොම අතහැරලා වෙන වැඩක් මේකේ නෑ කරන්න. Taman යහපත් ක්‍රියාකාරකම් තියෙනවා නම් ඒ සියල්ලට බාධාවක් නැහැ. ඒ වැඩ තුලම තමයි ඔබට දුකටපත් වෙන්නව වර ත්‍රිවිධ විතර්කයේ කියනා වූ උගුල හටගන්නේ. ඒ ප්‍රහාණය තමයි සියලුම ජීවිතවලට බුදුන් වහන්සේගේ නිර්දේශය. එසත් ත්‍රිවිධ විතර්කය කියන්නේ මොකක්ද? ඒක බලවත් වෙන්නේ කොහොමද? ඒකට එකතු වෙලා සතර හැදෙන්නේ කොහොමද? ඒකට එකතු නොවි අවසන් කරන්නේ කොහොමද? මේක විතරක් ඉගෙන ගන්න මුළු බුද්ධාගමම දැනගත්තා වෙනවා. මේට වඩා ඔබට කාලය දෙන්න බෑ. අදාළ කර්ම තේරුම් ගැනීමෙන් ලබාගත් ජීවිතේ ඔය අනිත්‍යයට නැති වාසනාවෙන් ප්‍රයෝජන ගන්නට හිතර ගන්නා ලෙස මතක් කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා මම. සබ්බීති වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුක්කෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි